පළවෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ සතියෙන් යුතුව කටයුතු කිරීමේදී පහත ප්‍රශ්නය ඇතිවිය. පසුගිය දිනක ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ චෛත්‍යයක් ඉදිරියේ අති විශාල පළතුරු පූජාවක් පැවැත්වීම පිළිබඳව විවාදයක් ඇති විය. පුද්ගලයෙක් එය සතියෙන් යුතුව ජීවමාන බුදු වඩයන් වහන්සේට කරන බුද්ධ පූජාවක් ලෙස දැක එයට අනුමෝදන් වූහොත් එමගින් ඔහුට කුසල ධර්ම රැස් වේද. එම කටයුත්තට ගරහා කතා කිරීම බලවත් අකුසල කර්මයක්ද තේරුවන් සරණයි. ඒ එක්කිනාගේ ඇති වෙන ආකල්පෙමත් තමයි ඒක තීන්දුව කරන්න තියෙන්නේ. මේ ආකල්පේ විය යුතුයි. මේ ආකල්පය වුණොත් මෙහෙමයි කියලා අපිට මේ අතන හෝ මෙතන හෝ ඊයේ හෝ වෙන්න තියෙන එකක් ගැන විනිශ්චය කිරීමේ අයිතියක් හෝ හැකියාවක් අපිට නැහැ. ඒක නිසා ඒක දකින්නකොට Tamanට ඇති උනේ මනාපයක්ද අමනාපයක්ද ඒ මනාපමනාප දෙක සංකතම් පටිච්චසමුප්පන්න ඕලාරිකම් කියලා බුදුහාම සඳහන් කරේ සිද්ධිය ඇහෙනකොට දකිනකොට තමන්ට උනේ මනාපයක්ද අමනාපයක්ද ඒ මනාපේ හෝ අමනාපේ මේ සිද්ධියෙන් ඉස්සෙල්ලා තිබුණ එක නෙවෙයි කොහොම ප්‍රසිද්ධව පහළ වෙනවා ඕලාරිකම් සංකතං සකස් වෙච්ච දෙයක්. මේ දැක නැත්තම් වෙන්නේ නැහැ. පටිච්ච සමුප්පන්න. මේ සිද්ධිය නිසා උනේ. මේ මනාපමනාප දෙක අනුව තමයි කෙලෙස් ඇති වෙන්නේ. ඒ තමන්ද අරයට උනාද කියලා කියන්න අපිට ජනස්ත සංකල්ප දෙන කර්ම විශය, අචින්ත්‍ය විශය, පිටුවටන විශය. පොඩි කොටසක් තියෙනවා මේ සිද්ධිය නිසා මට මොකද උනේ? මට උනේ මනාපයක්ද අමනාපයක්ද? ඒ මනාපේ අමනාපේ මාව සතිය කඩලා මනාපමනාප දිගේ දිගට යන්න යන කෙලෙස් වැඩෙනවා. මේ කොහෙදෝ යන සිද්ධියක් නිසා නේද මේ අහල් අල්ලපු ගෙදර ප්‍රශ්නයක් නිසා නේද මේ ගෙදර ප්‍රශ්නයක් ඇති කරගත්තේ කියලා. තමන්ට වැටහෙනවනම් ආපහු කරන්න තියෙන්නේ මේ මේ වගේ දෙයකින් දැනගත්ත පස්සේ මම සතිය පිටවන්න ඕන කොතනද කියලා දන්නවනම් ආපහු මේකෙන් උනාට පස්සේ ඒ ඒ සිද්ධිය අහෝසි භාවයටපත් වෙනවා. මේ ගැන කතා කරන්න කරන්න අපිට අදේ අදාළ නැති විශයක් නිසා අපි සුදුසුකම් නැතුව විනිශ්චයකාරකමක් අරගෙන විනිශ් විසඳුමක් දෙන්න හදන. අපිට මොකද්ද තියෙන අවශ්‍යතාවය විසඳුමක් දෙන්න. ඔව් අපෙන් අහලා කෙරුවද? නැත්නම් මම කරාද? කාටවත් ඕනේ අදහසක් ගන්න පුළුවන්. මේක කියන්නේ කොහොදෝ යන්නේවා. Taman අංගේ දා ගන්නවා යෝගාවචරයක් මේක හොඳටම පරිසම් වෙන්න ඕනේ. මේක හිත මේ අරමුණේ ඉන්නකොට තියෙන නීරසකම නිසා විවිධ අරමුණු හොය හොයා රණ්ඩු කරනවා. මෙල්බන් වල ඉන්නකොට මේ මාත්‍ය උගාකු ගතෙක් හරියට බුද්ධහම කටයුතු කරනවා බොහොම අමාරුවෙන් දවස් තුනේ රිට්‍රීට් එකට ආවා. ඇවිල්ලි වල දෙවෙනි දවසේ ඇවිල්ලි වල ඉතාමත් පශ්චාත්තාපෝ කියනවා. ස්වාමීන් වහන්සේ පුදුම ආශාවකින් හිටියේ මේ මේ රිට්‍රීට් එකට ඒ වුණාට සාංශ ඊ අම්පාරේ හාමුදුර කෙනෙක් මරලානේ මුස්ලිම් මිනිස්සු. හම්බුන මගේ වැඩ ඔක්කොම ඉවරයි දැන්. මට මොන විදිහින්වත් ඉන්න බෑ. මේක මං ගොඩදී මොකද කරන්නේ? ඉතින් දැන් මොකද මං ගෙදර යනවා කිව්වා. ගෙදර ගියාට හම්බුනට පණේ නෑනේ. මොනවා හරි කියලා පිට යනවා ඊට පස්සේ මම කව ප්‍රශ්නයක් නෑ මාත් ආවේ. මේ දවසක් හරියට කියන්නේ ලොකු දෙයක්. නමුත් මහත්තයා දන්නවද මේ ජනමාධ්‍යෙන් නැති දේවල් ඔක්කොම දාන්නේ කවදාකවත් ඔහොම දෙයක් වෙලත් නැතුව ඇති. ඈ මම කව මහත්තයා පොඩ්ඩක් හොයලා බලන්න. මේ පත්තර විකිනේ නෑ තම්බිය කාමරු කෙනෙක් මැරුවා කිව්වේ නැත්තම්. මේ හාමුදුර කෙනෙක් heart attack කරලා මැරනවා කියවට පත්තරේ දැම්මට කවුරු කියවන්නේ නැහැ. ඕනම් මැරෙනවා. මේ පත්‍රකාරින්ගේ ගුඬු නිසා ඒක හරි සංසි වෙනකොට මං ගෙදර යනවා. මොකද කරන්නේ? අපේ හිතට අඬන බබාට හැංගන්න හැදන්නව ගන්න ඕනේ කරලා ඕන තරම් කරුණු තියෙනවා. ඒ නිසා කවුරු පව් කරත් මොඩයා ඒකේ ෂෙයාර් එක ගන්නවා. කොත්තනක හරි පවා සිද්ධ වෙනවද? ඒකේ ධම්මාදම අරගන්න. බුදුහාමර කියන්නේ ඔබ සිද්ද පිසුස් කරලා තියාගනින් සතියෙන් හිටපුවා ඕන එකේ ඕනේ අකුසලයක් කරගත්තා සමාදම් වෙන්න එපා. ඔකට කියන්නේ අකුසල සමාපatti කියලා. අකුසල සමාපatti භයානක පුරුද්දා. කොත්තනක හරි කවුරු හරි සිල් ගන්නවා කියලා හිතලා සාදු කියන්නේ. අනේ සාදු ඔන්න සාසනයක් යනවා. කොත්තනක හරි කාට හරි සමාධියක් අත්වයි අනේ සාදු මංගගේ වැඩේ වෙලා. කොත්තනක හරි ගමන්නේ කවුරු උපසනා කරන තම්බියක් හරි ගමන්නේ. එහෙම දන්නවනම් අපිට සතුට වෙන කරුණු කොච්චර තියෙනවද? අපේ දෙකදාකත් ඒවට උදාපන්නන්නේ මේක හැදිලා තියෙනව නැස්චාර්තයට. මේක හැදිලා තියෙනම කුණට. මේක හරියට මේ මේ එළවලුවට අපිට රස නැතුවට උම්මලකට කැලක් දාන්න බෑ නැත්තම් ඔක රස නැහැනේ. අර කුණු කැලක් දැව වැටුන නැත්තම් එයාගේ පුරුදු වෙලා තියෙන කුණ තමයි. ඒක නිසා මේක වැඩියෙන්ම ආදායම ලබන්නේ ইনফরমේෂන් ටෙක්නොලොජි එක තමයි. පත්‍රකාරකම්. අපි මේ කොහොද වෙනකන කොහොද වෙන දේවල් වලට රණ්ඩු කරනවා. ඒ නිසා මේක කියනකොට Tamand ඇතුනේ මනාපයක් දමනාපයක්ද කියනවනම් ඒ පුදුල උසාවි ඉස්සරහට ගෙනියලා අපිට පුළුවන් අපිට දන්න ප්‍රමාණය අඩු විසඳන්න. කොහෙදෝ ඉන්න කෙනෙකුට කොහොම විසඳන්නේ? මොකද්ද අපිට ඇති අදාළකම? මොකද්ද අපිට තියෙන නීතිඥ තනතුර? මොකද්ද අපිට තියෙන විනිශ්චයකාර තනතුර?